පෙනීරේ සිරිත එහෙම නෙවෙයි. නරක හරිය පෙනීරේ ඇතුලේ. හොඳ හරිය යටින් හලනවා. ඉතින් මේ සමාජයේ බොහෝ දෙනා මේ පින්නතුන් අද ඔක්කොම කුල්ලවාද. තව සමහර ඉන්න පෙනීරකාරයෝ. ඒ පෙනීරකාරයෝ කරන්නේ හොයන්නේ කොහේ හරි නරක හරියමයි. අරන් ඉතින් යටි හුලඟට 10 පොළන්නා වාගේ ඉතින් පොළනවා.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 එතන ඉවරයි. ඔහොම ඕක මේ සමාජයේ තියෙන දුර්වලකම්. මන් මේ අපි මිනිස්යාට දොස් කියන්න බෑ. ඒව ඔහොම ඇවිල්ලා පළපදින් කියලා නිකන් નિરાයාසයෙන්ම ඔහොම කියනවා. ඉතින් බන අහලා සමාජ தත්ත්වයේ තීරුම් අරගෙන දැන් අපි මේ ආනන්ද දේව මහත්මයා මේ දවස්වල මේ අනේ ඒ විදිහේ දේවල් ගැන මේ කතා වගේක් පවත්වන ගුවන් විදුලියේ බොහොම ප්‍රයෝජනයි. ඉතින් අර පොතක් ජනයි. මේක පින්නතුනේ අපි 100% සම්පූර්ණ අඩුපාඩු තියෙනවා. මහන්සි ගන්න ඕන පුළුවන් තරම් අපි හොඳ වෙන ගමනේ අසල් වාසීනොත් අනිත් අයටත් හොඳක් වේවා අපින් කියලා. ඉතින් කොහේ වුණත් කමක් නැහැ හොඳ හරිය ගන්න ඕන. එතකොට තවත් එකක් තියෙන ඔය අනුන්ගේ මේ දේ අපි ඇහිීමේදී ඕපදූපේ එහෙම ඇහිීමේදී දීරෙක් වගේ ඉන්නේ කියනවා. අනුන්ගේ සිදුරු සෙවීමේදී අස්නති කෙනෙක් වාගේ ඉන්නවලු බොහොම ලක්ෂණ කියම පරාප වාදේ බදිර පරච්චිද්‍රේශ්ව ලෝචන අනුන්ගේ අනුන්ගේ දේවල් ඇහිමේදී බීරා වගේ ඉන්නලු අනුන්ගේ දේවල් මේ සිදුරස් යන්නේ යෑමේදී ආලෝචනක් කියන්නේ ලෝචන කියන්නේ ඇහ ආලෝචන කියන්නේ ඇස් නැති කෙනෙක් වාගේ ඉන්නලු අනුනට කියන දොස් ඇසු මෙහි දිහිරිවන්නේ අනුන්ගේ දොස් බැලුමෙහි දැස් නැති එකු වන්නේ කොච්චර ලක්ෂණ කියමන්ද පුරාණේ ඇත්තා බොහොම වැදගත් ඉතින් මෙන්න මේකයි කතාව ඒක තාත්තා කෙනෙක් පුතාට කිව්වා ජීවත් ඉන්න කාලෙම මේ පුතා තාපසයන් ළඟට යන්න එපා හොරගම් කරන්න කියලා ඉතින් මේක කියන තාත්තා පුතා කල්පනා කළා පුතා නුවණ ඇති පුතේ තාත්තා එක්ක වාද කරන්න ගියේ නැහැ.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 ඔහොම ගිහින් ගිහින් මේ හොඳ මිනිස්සේ අර අර අහිංසක කියලා කියපු එක්කෙනානේ පස්සේ අඟුලිමාල වුණේ. මේ හොඳ එක්කෙනෙක්. නමුත් කල්යනකොට මෙයා ධාවරික භයානක බිහිසුණු හොරෙක් වුණා. ඉතින් සමාජයට බරක් කරදරයක් හොරෙක්. එහෙම නේද? අසල්ගේක සොරකම් ගිය දවස කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක. පලාතක හොරෙක් ඉන්නවද මිනිස්සු බයයි. කොහොම සැකයි මේ හොරායිද කියලා. ඉතින් පොලිසියත් මේ අත්ත ගැන උනන්දුවෙන් ඉන්නේ. දවසක් ඔන්න මේ හොරා රෑ යනවා හොරකමේ. වැස්සක් ආවා. වැස්සක් නේද වට පිට බැලුවා. බලනකොට එළියක් තියෙන තැනක් දැක්කා. ඔතෙන්ද දුවගෙන ගියා. ඇයි වැස්සෙන් බේරෙන්නේ?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 ධනිපනිගාර නැගිටලා ආයි කන්දක වහගෙන කිව්වා. මොකද ධනිපනිගාර නැගිටිනවා කියන්නේ. එහෙම එකක් තියෙනවා නේද? මිනිහා ධනිපනිගාර නැගිට්ටා. බොහොම ලක්ෂණ සිංහල වචන දෙකක්. ධනි කියන්නේ කියන්නේ ධනීස් දෙක. තනි කියන්නේ අල්ල දැන් මේ ඉස්සෙල්ලාම අපේ විජේ රාජ්‍යරෝ කට්ටිය ආපු වෙලාවේ මෙහෙම අත ගහපු නිසා පොළොවට තම්රපන්නේ. මේක තම්රපාට පෙනුනලු. තාම්‍රපන්නේ. ඉතින් මේ ධනිපනි ගාලා කියන්නේ ධනුස් දෙය ගාලා අත්ල ගාලා නැගිටිනවා. එහෙමනේ නැගිටින්නේ ධනිපනි ගාලා නැගිටලා දිව්වා. අනේ මට මේ තාපසයා කියාපු කතාවෙන් කොටසක් ඇහුණනේ. තාපේසයි කියවනේ. ඉතින් ඕක එතනින් ඉවරයි. ආයි දවසක් මෙයා හොරකමේ යනකොට පොලිසිය ඇත්තෝ ගිහිල්ලා එක්කෙනෙක් මහා ගහක් යට මෙයා නිතර ගැලසෙන පැත්තක හිටියා.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 පොලිසිය එක්කලා කල්පනා කළා අනේ හැබැයි මේ හොරාද ඝන දෙයියන්වත් නැති නුවණ තියනවායි කියනවනේ මිනිහා දැනගත්තනේ. උන්න ඔතෙන්දි පින්නතනේ හොරාට ආයි නුවණ ආවා. කල්පනා කළා අද මම අර තාපසයා කියාපු කතාවින් මර වචන දෙක තුන මගේ කනේ වැටලා තිබුණේ නැත්නම් අමාරු මේ මිනිස්යාට අහු වෙනවා.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 මුල් අවදි වල පොඩියට ගලාගෙන යන වතුර පාරක කුරුමිනිය ගිහලා හැරුවොත් එහෙම ඒ ඇති ඒ වතුර පාර වෙනම පැත්තකින් ගඟක් හදන්න. මුල් අවදියේදී. පොඩි දෙයක් අපි ගල් කැටයක් කරගෙන මෙහෙම දැම්මොත් අර ගඟකට වතුර පාරකට අපිට පේනවා රැලි රැලි යනවා. ඉතින් අපි හිතන එක එතනින් ඉවරෝනයි කියලා නෑ. ඒ ගල් කැටය දාපු එකෙන් ඇතිවෙච්ච අර වේගය, චලනය මුළු වතුර පුරාම යනවා ඒක අපි දන්නේ. නිසා කොහෙන් හරි කමක් නෑ ඩිංගක් කරි අපි හොඳට ගන්න ඕන. දැන් එමු අපි බන කතාවට.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 බයිබලයේ ක්‍රිස්තු භක්තිකයන්ගේ පොත බයිබලයේ Hinduන් කාර්යයන්ගේ Hinduන්ගේ පොත තමයි භගවත් ගීතාව මහා භාරතයෙන් තෝරාගත්තු ස්පිරිතු වගේ හරිය භගවත් ගීතාව සංස්කෘත ශ්ලෝක 400 ගණනක් කියලා Hindu යත්තන්ගේ බයිබලයේ භගවත් ගීතාව මුස්ලිම් නැත්තන්ගේ කොරාන් පොත යුදෙවරුන්ගේ තියෙන තෝරා කියලා පොතක් මොකද්ද අපේ පොත ත්‍රිපිටකයක්ම තිබෙනවා අර බයිබලේ වාගේ භගවත් ගීතාව වගේ කොරාන් පොත වගේ අපේ පොත කියන ධම්මපදේ. තින් ඒ ගැන හුඟක් කියන්න පුළුවන්. නමුත් මම වැඩි ඒක විස්තර කියන්න යන්නේ නැහැ. ඒ පොතේ ධාත 423ක් තිබෙනවා. වර්ග 26ක් තියෙනවා. වර්ග කියන්නේ එක වගේ දෙයක් ගැන මාතෘකාවක් ගැන කියාපු ධාතාරයන් එකතු කරලා නමක් දෙනවා. කියනවා ඔන්න චිත්ත වර්ගය. චිත්ත කියන්නේ සිත. සිත ගැන කියාපු ગાත කියන්නේ චිත්ත වර්ගය. පා පව් ගැන කියන එක පාප වර්ගය. මෝඩයන් ගැන කියන එක බාල වර්ගය. නූන ඇතියාගෙන පණ්ඩිත වර්ගය. රහතන් වහන්සේලාගෙන අරහන්ත වර්ගය. නරක ආදී ගැන කියන නිරය වර්ගය. ඔන්න ඔහොම යන්නේ.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 නමුත් ඇතැම් විට කාට දෙක තුනක් අරන් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා කතාවසු 300 ගණනක්. ඔවා තියෙන ධම්මපද අට කතා කියන pāli පොතේ තියෙන ওই කතාවස්තු ඔක්කොම. නමුත් අපේ ලංකාවේ හිටිය බොහොම ලස්සනට සිංහල ලියන්න පුළුවන් ගම්බද උපමාවල් උපහරණ අරගෙන බොහොම ලස්සනට සිංහල ලියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් හිටියා ඉස්තර. ඒ තමයි ධර්මසේන කියන ස්වාමින් වහන්සේ. අන්න උන්වහන්සේ මේ pāli භාෂාවෙන් කියන කතාවස්තු ඔක්කොම අරගෙන බොහොම ලක්ෂණට පරිවර්තනයක් වගේ නොහිටින්ද මේවා ලියලා නමක් දුන්නා ලක්ෂණ නමක්. සදහම් රුවන් වල සද්ධර්ම රතනාවලිය අහලා ඇති. දැන් මේ කාලේ ඉගෙන ගන්න තරුණ ළමයින්ට ඕව අහලත් නෑ.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 ඒ මිච්ඡාපන්හිතං වැරදි විදිහට ත්‍යාග. අනිත් තන සම්මාපණිහිතං හොඳ හැටි පිහිටුවාගත්තු සිතෙන් කරදෙනවා අපේ ගාථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ අර හොඳට පාවිච්චි කරපු හොඳට තබාගත්තු හොඳට යොදාගත්තු සිතේ අම්මා තාත්තටවත් කර දෙන්න බැරි යහපතක් කර දෙනවා කියපු ගාතාවට සම්බන්ධ කතාව මම කියන්න යන්නේ බොහොම ලක්ෂණ බොහොම පුදුම ගාතාව කතාවක් කතාවලාන්න කැමතිනේ සෝරෙය්‍ය කියලා හිතුවා සිතානා කියලා. සෝරෙය්‍ය නගරේ. නගරෙත් සෝරෙය්‍ය. ඔය සිතානන්ට හිටියා පුත්තු දෙන්නේ පොඩි පුත්තු දෙන්නේ හිටියා. දවසක් පින්නොතනි මේ සෝරෙය්‍ය සිතාන ගියා නාණ්ඩ. නාණ්ඩ ගියේ තවත් යාළුවෙක් එක්ක කරත් එකකින්. ඒ කාලේ ඉතින් මොටකාරයම නැහනේ. හොඳ කරත්තයක් වුණා. ඒ අස්ස කරත්තයක් වෙන්න ප්‍රස්තිය විදියට මම දන්නේ මොකක් හරි කරත්තකින් ගියවලු.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 ආන්න. අර ඇත්තා දැන් කැමති නෑ මේ නගරයක් ඉන්න. ඉතින් ඒ නිසා ඔහොම යනවා යනවා ඔළුව දාව පැත්ත ගිහිල්ලා ගිහිල්ලා මේ කරත්තකාරයෝ ජලසාත්තුව සෝරිය නගරේ ඉඳලා ශ්‍රාවස්ති නගරයට ශ්‍රාවස්තියට හැවත් නුවරට යනවා. ඉතින් ඒ කට්ටියත් එක්ක බැඳුණා. මට මේක වැඩි හොඳයි මේගොල්ලොත් එක්කම මෙහෙන් පිට වෙලා යන්න ඇත්නම් හොඳයි කියලා මූණ දාන්න බෑ තවත්. ඔහොම යනවා. යනකොට දැන් ඉතින් මේ ස්ත්‍රියක් නේ. යනකොට පින්නුතුනි අර ජල් සාත්තු අරන් යන පිරිස ඒ කල්පනා කළා අනේ අපිත් එක්ක යන ඔහි ගියාදෙන් ඔහි යද්දෙන් ඔහොම ලක්ෂණ කෙනෙක් අපේ නගරේ සවැත් නුවර අපේ සිතානු අවිවාහකයි අපි ගිහිල්ලා මේ ඇත්තව බාහිර කළොත් ඒකාන්තයෙන් සිතානු කැමති වේවි.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 ඉතින් ඔහොම යනකොට පින්නතුනි දැන් දන්නවනේ සෝරීය නගරේ ඉඳදී පුතු දෙන්නෙක් හිටියා. දැන් අරේ ගිහිල්ලා සිතානන්ත භාර්යාව වෙලා කලක් යනකොට එහෙදි පුතු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔහු ඉන්නකොට දවසක් දැන් මේ සෝරීය අර සිතානන්ගේ භාර්යාවනේ සිටුබුවක්නේ දහසක් කියලා උඩුමහලේ ඉඳලා පල්ලෙහා බැලුවා. බලනකොට මග යන ඇත්තන්ගේ එක්කෙනෙක් දැකලා එකපාරටම එන අර යන්නේ එක්කෙනා අර මාත්‍රේ කරත් ගියේ එක්කෙනා නේද කියලා දැනගත්තා. විඝාත පණිවිඩයක් යාලා එන්නේ කිව්වා. ඒ මිනිස්සයාත් එයාගේ මේ බිස්නස් එකකට හා එයා ඒවට ඇවිල්ලා සරත් නෝරට අර යාළුවා පස්සේ කාලෙක එයාගේ වෙළඳාම් ආදියට අඬ ගහලා හොඳට සාතු සත්‍යයන් කරලා හොඳට ආගන්තුක සත්කාර සැලකුවා.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 ඉතින් හාමුදුරුවෝ ඇහුවා මොනවද සමාවිල්ලන්නේ? කතන්දරේ කිව්වා. එච්ච හැටියට නාලේ ඉවරලා පිරු කරවන්න කියලා වෙච්ච එක. හා එහෙමද? හා හොඳයි හොඳයි මම සමාව දෙනවා සමාව දෙනවා ඒ පාර ආයි පිරිමියෙකුත්. <laughs> ආයි පිරිමියෙක් හරි යන්ජාලයක් දැන්. <laughs> ආයි පිරිමියෙක් වුණා.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 අර මව් මේ මව් මේ ආදරය කරන්නේ මව්වත් භාවයේ ඒ නිසා කියනවා මේ පුතු දෙන්න හොඳට බලා ගන්න කියලා ආදරය කරලා ඉඳලා යන්න කියලා මහාන වුණා. කොහොම මහාන වෙලා ඉන්නකොට මේ කතාව කොහොම පැතිරලා ගිහින් තියෙනවා. කියලු මොනවද? ඔව් ඔව් කියලා කතාව කිව්වා. කිව්වා පුදුම ප්‍රශ්නයක් ඇහුවා අර හාමුදුරුවෝ. එතකොට දැන් වැඩි කැමති අර අම්මා වෙලා ඉන්නකොට නේ තාත්තා වෙලා ඉන්නකොට ලැබුණු දරු දෙන්නටද සෝරිය නගරේ නැත්නම් අම්මා වෙලා ඉන්නකොට මේ සැලක් නూరు ලැබුණු දරු දෙන්නටද වැඩි ආදරේ. මොකක් කියලා හිතනවද දුන්න උත්තරේ?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 ඡාය ගන්නකොට මේ කතාව ශබ්ද තරංගය යනවනේ. අපි කතා කරනකොට පින්නොද ඉස්සෙල්ලාම වෙන්නේ මේ තෙල් දෙක මෙහෙම මේ මේ වැඩ කරනවා. ඊට පස්සේ එතනම තියෙන ඊළඟ තියෙන හුලඟම යන. ඊට පස්සේ ඔහොම ඔහොම ඔහොම යනවා. ඔහොම ගිහලා කනක් තියෙන තැනට ගියාම ආයෙ පටන් ගන්නවා සද්දේ.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 බොහොම අගේ ඇති උප මේ ආවාදයක් ඒක. කියන්නේ මේක කාටවත් නොකිය කියලා කරන්නේ. ඇයි අපි වැඩේ කතා කරන එකනේ? ඕක අරන් ඉන්න මද ලැබුණේ කෙනයි කතා කරගෙන ඉන්නවා. වැඩේ වරදින මෙතන. එහෙම එකක් වුණා. ඒක ලෙඩි පුත මේ ලේ ගේන්න ගියා සොහොයුරියක්.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 ඒ කියන්නේ මේ අපරාධ වෙන්න පුළුවන් අපරාධ වෙනවා ඔය පිළි දේවල් මිනිමැරෙනවා. දැන් ඉතින් පින්නතෙන් ලංකාවේම ජනගහනය නිව්යෝර්ක් නගරේ තියෙනවා නම් ලංකාවේ කී දෙනෙක් මරණක් දවසකට? ලංකාව කොච්චර අපරාධ සිද්ධ වෙනවද? හැබැයි නිව්යෝර්කේ කරනවා කියවම නිව්යෝර්කේ ගැන බොම්බය වෙනවා. මෙහෙන් දැන් මේ මරණ මිනි මරණයට බලන්න, අපරාධ බලන්න, දූෂණයට බලන්න. ඒ නිසා නිව්යෝක් නගරය අනිත් නගරවලට වඩා මහා පුදුම නගරයක්. ඒ කියන්නේ පින්නතුනි රටවල් 101ක තරම මිනිස්සු එක ඉන්නවා. එන හැම රටෙන්ම ඇවිල්ලා ඉන්නවා. ඒක නියෝජනය කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන සමුද්‍ර මේ රැස්වීම් තියෙනවා. හැම 101ක් විතර රටවල් වලින් ඇවිත් ඒ ඒගොල්ලන්ගේ කාර්යාල තියාගෙන ඉන්නවා. ඒ නිසා පළතුරු සාදයක් වගේ මේ සලාදයක් වගේ නිව්යෝක් නගරේ කියන්නේ හැම જાතියෙම ඉන්නවා. මේ මොන විදිහේ මිනිස්සුයෙක් තුන් බලන්නේ. ඇයි? නොයෙක් විදිහේ ඇඳුම් නැලගෙන එන ඇත්තන නොයෙක් ජාතිකයි නොයෙක් මූණු නොයෙක් විදිහා ඉන්නේ. ඔය නගරේ ඔක්කොම නගරවලට වැඩි වායු දූෂණේ තියෙනවා. ඔය වායු මණ්ඩලේ දූෂණය තියනවා කියලා. එතකොට මේ ඇත්තෝ පරිේශනයක් කළා දැන් බොහොම සොයනවානේ නගරවල දූෂණය තියෙනවා. කියන්නේ වායු නරක වෙනවා. ඔය ෆැක්ටරි තියෙනවා. ඒතකොට ඩීසල් දුම් තියෙනවා. ඕවා මේ ඔක්කොම වායුව තිබෙනවා. දැන් ගම්බලවලට වෙන්න වෙන්න ඒක අඩුයි. නගරවල ඉන්න අපිට පිළිලවවා.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 නම් මීයෙක් මරන්න බෑ. නමුත් තේරුම් ගත්තා මිනිස්සෙගේ සෞඛ්‍යයට කොච්චර ඒක බලපානවද කියලා. ආන්න අපි නගරයක ජීවත් වෙනකොට කොච්චර සෞඛ්‍යයට බලපානවද කියලා. ඒක මහත්මයෙක් ආවා යුරෝපේ ඉඳලා ඒ මහත්මයා පෙනහළු පිළිබඳ විශේෂඥයෙක්. පෙනහළු පිළිබඳ. ඔය මහත්මයා ආවම ආස්‍යාත්‍රා පොළට ගියා තව ඉංග්‍රීසිකාර මහත්මයෙක්.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 කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. සමහරව සෙත් කවිත් කියනවා. ඒ ඔක්කොම කරනවා. අන්නේම ඔක්කොම කරලා ඉවරලා දරුණාම නම් කියන්න පුළුවන් අනේ ඉතින් ඕක ඉතින් ඒ ඇත්තගේ පූර්ව කර්මයක් තමයි කරන්න පුළුවන් ඔක්කොම කළා. දැන් පේනව නේද අපි සියල්ලම පූර්ව කර්මයට බාර කරලා නිකන් ඉන්නේ නැනේ කරන්න පුළුවන් ඔක්කොම කරනවා.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 එන්නේ එහෙම දෙන උදව් උපකාර පින්නුතුනි අපට බොහොම සමා සංසාරෙදි උදව් වෙනවා. දැන් මේ කාලේ අපට ඇහෙනවා සමහරු කියනවා අනේ මම මෙච්චර මහන්සි ගන්නවා මට හරි ගියේ නැහැ බලන්නකො අරයට හරි ගියේ නැහැ. එයා නිකන් හරි ගියේ නැහැ. එයාත් අර සංසාරේ මං අර කිව්වේ බැරි එක්කෙනාට උදව්වක් දීලා තියෙන.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 අචින්ත්‍ය ධර්ම හතරක් තියෙනවා. හිතලා ඉවරයක් කරන්න බෑ. බුද්ධ විෂය අචින්ත්‍යයි. බුදුහාඳුර ගැන හිතන්න ගියොත් හිතලා හිතලා ඉවරයක් කරන්න බෑ. එතකොට ඉද්ධිවිෂය අචින්තයයි රිද්ධි. ඒක මහා විශාල දෙයක්. ලෝකවිෂය අචින්තයයි. මේ ලෝකෙ පිළිබඳ හිතන්න ගියොත් ඉවර කරන්න බෑ පිළිවෙත. මේ මොකද්ද මේ අපි ඉන්න ලෝකේ?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 අන්න. උන්වහන්සේ ගැන කියලා තියෙන්නේ සමන් වහන්සේ විසින්ම ලබාගත්තා කියලා සම්බෝධිය. එතකොට නපුරු නරක හිතක් යොදලා හිතන් අපි යම් යම් දේ කරනවනම් ඒ ලැබෙන්නා වූ ඵල විපාකය අර හොරා හොරෙකුට වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා භයානක දේ අපිම අපට කරගන්නවා.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 තමන් යමක් කළා නම් ඒක වැරදි නම් නරක දෙයක් නම් පවිත දෙයක් නම් ඒකෙන් කෙලෙසෙන්නේ තමන්මයි. හොඳ දෙයක් කළා නම් ඒකෙන් පිරිසිදු වෙන්නේ Tamanමයි. හරි. එතකොට සුද්ධි අසුද්ධි පච්චත්තා. නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ. පිරිසුදු අපිරිසුදු කියන දෙකම තම තමා වෙතමයි. අනෙක් අනෙක් කෙනෙකු පිරිසුදු කළ නොහේමය.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 ඒවා එතන මෙතනම ඉවරයි. දැන් බලන්න පාටියකට සාදයකට යනකොට හොඳට ජීත්වයට ඇඳලා පාඳලා යන්නේ. එහෙම ගියාම එතන කතාවක් කරන ඒවා ඒගොල්ලන්ගේ දේවල් ඉතින් ඔක්කොම වෙනවා. පන්සලකට ආව කොච්චර වෙනස්ද? ඇඳුම් තරම්ම ඔච්චර ජීවිතුවට අඳින්නේ අරේ මල් පූජා කරනවා මෙහෙන් පහන් පත්තු කරනවා මෙහෙන් බණ කියන සම්පූර්ණ වාතාවරණය අමුතු විදියක්. ඒ සමන් ලැබෙන්නේ හිත කුලප්පු කරන්නේ සනසිල්ලක් දෙනවා. අනිත් තැන් වලට ගියාම ඒක නැහැ. ඒ නිසායි පුළුවන් පුළුවන් අවස්ථාවේ ආගම සම්බන්ධ කරගෙන කරන දෙයකට හවුල් වෙන්නේ කියලා උගන්වන්නේ. මේකට වැඩි වෙලාවක් නැහැ. පින්නතුන් අර දවසේ මේ ස්ථානට පැමිණලා තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා බුද්ධ පූජාදිය පැවැත්තුවා.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 දිව්‍යයන්ට පින් දෙමු එත්තාවතාච අම්හිහි බුද්ධ ගෞරවයෙන් බුද්ධ පූජාව කළා ධර්ම ගෞරවයෙන් ධර්ම පූජා කළා පින් අනුමෝදන් කළා නිසෑම ආකාරයෙන් සිතින් කයින් වචනයෙන් රැස් කරගත්තී සියලුම පින් වලින් මේ පරිලෝකීය තම තමන්ගේ ඥාති මිත්‍ර ආදීන් ඇතුළු මේ සෑම දෙනාටම සංසාරේ වාසය කරන තාක් කල් සතර අපායෝත්පත්තියට නොපමිණ අජරාමර සංඛ්‍යාත උතුම් නිවන් සුව ධර්මාවබෝධයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. කවුරුත් දන්න අර ගාතාවක් මෙත් ගාතාව කියනවා අපි කියමු දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභයා සෝකපත්තාච නිසෝකා හොන්තු සබ්බේති පානිනෝ දුකෙන් පෙළෙන සත් දුකෙන් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බියෙන් මිදෙත්වා සොමින් පැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් හැම සත් සුවපත් ඇසට ඇති සැපය බුදුරුව දැකීමය කනට ඇති සැපය බුදු බණ ඇසීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය අපට ඇති සැපය සතරින් මිදීමය බම්බලපිටියේ වජිරාරාම විහාරාධිකාරී පූජ්‍ය පියදති ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවයි ඒ අවසන් වූයේ.